පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඕ අපේ මෙතරාලාම ඉන්නවද ඉන්නවනම් ඔය බලුණකට ගැට ගහලා මේ ගේට්ටු අරින එක හොඳයි මුලා දෑනියට එන්න. ආ. ඇයි මගේ බල්ලු කොක්කට බල්ලු ලඟුටයි කියලා පහත් කරලා කතා කරන්නේ ආරච්චිල. මනුස්සයින්ද වගේම සත්තු සීපාවුන්ටත් මේ මේ ආත්ම ගෞරවයක් තියෙනවා. තේරුණාද? අඩේ අප්පා. හා හා හා හා. එහෙනම් ඔය බලු වහන්සේ උන්වහන්සේගේ අර කූඩු බංගලාව ඇතුළට වඩම්මන්ට හොඳයි වෙද දුරාණනේ නෑ නෑ නෑ එච්චර ගෞරවාන්විත වෙන්න ඕන නෑ හ්ම් යහපත් වෙන්න ආයිබෝවා යහපත් වෙන්න විදමා මගේ ඔය කුක්කා දවසක් දා මාව හපාකන්ට උද පැනලා බැරි තැන මගේ අතේ තිබ්බ කුඩේ හපා කෑවේ එහෙනම් යම් යම් ගෙට ඉතින් කොහොමද දැන් රාජකාරී වැඩ කටයුතු එතකොට වතු පිටිවල වැඩ කටයුතු එහෙම වැඩ කටයුතු සේරම මහා අවුල් ජාලයක් වෙලා දැන් මහා ආණ්ඩුවෙන් ආපු ලියුම් පිරීලා තියෙනවා පංගුවක් එව්වට උත්තර යවලා නැති හින්දා මං දැන් මහා කරදරේ වැටිලායි ඉන්නේ වේද මාමා <laughs> මං හේතු දැන් ඒ සේරම එකලාස් කරගෙන බොහොම හොඳට වැඩ කටයුතු කරගෙන යනවයි කියලා අර නාමල් කරපු වැඩවලට වෙන කෙනෙක් ගන්න බැරි වුණාද තාමත් ඇත්තම කියනවා නම් ඒ දුම්බරයා නැති වෙච්ච එක ලොකු පාඩුවක් කියලා දැනුයි මට තේරෙන්නේ. ආ. ඉංග්‍රීසියෙන් එවලා තියෙන ලියුම් කියන්ටත් එව්වට උත්තර ලියන්නටත් පුළුවන් කෙනෙක් මං හොයාගත්තා. ඒ මිනිහා ලියලා ඇරිය ලියුම් වලට බැනලා ආපහු මටම එවලා තියෙනවනේ කීප පොලකින්ම. එහෙනම් හරියට උත්තර එවනවා. ආ reply immediately immediately or immediately කියලා. <laughs> ආ ඒකේ තේරුම නම් මන් දන්නේ නැහැ. ඒ කියන්නේ නාමෙල් ලොකු පවුලකින් බැවතාවේ නැති වුණාට. ඒ ළමයා කරපු වැඩ කටයුතු සේරම ඉහළින්ම කෙරුවා. මේ එක පිළිගන්නවද දැන්වත් ආරක් කියලා. හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ඒ හරිය විතරක් මම පිළිගන්නවා. මාමා අපරාධේ නාමෙලා අමාරුවේ වැටුනේ. ආ මොගිය දේවල් ගිය නෝන ඇතුන් ලවාවත් ආපහු අදින්ට බැරිලුනේ. ඒ වුණත් මම මේ ආවේ මගේ දෝනියන්දට දැන් සනීපයි කියලා මට ආරංචි. හ්ම්. කවුද කිව්වේ ආරංචිය? කීවේ මුදියන්සේ මිනිහා මට කීවා දැන් වෙද මාමාගේ නේස් හැටියට බේත්වල වැඩ සේරම කරන්නේ බිසොයි කියලා. ඔව් මම ආවේ දූට දැන් හොඳටම සනීපනම් අදම ගෙදරේක යන්ටයි. ඇයි ඇයි කල්පනා කරන්නේ? වෙද මාමා ඔය බේත් දෙන කියන ඒවා වැඩට මං වෙන ගෑනු ළමයෙක් හොයලා දෙන්නම්. බොහෝම දස්ස පස්ස උගත් ළමයෙක්. ඉතින් ඒ ගෑනු ළමයා නෑ නෑ නෑ කමක් නෑ කමක් නෑ. ඇයි ඇයි ඇයි මොකද්ද කියන්න කියේ මොකද්ද කියන්නේ? මේ මේ මේ විසෝව හදිසියෙම ගෙදර එක්ක යන්නේ ඇයි කියලායි මං මේ අහන්න ගියේ. මාමට ඇත්ත නොකිය බෑ. බිසෝ හොඳටම දන්නවා ඉංග්‍රීසි සිංහලයි දෙකම. මගේ රාජකාරි වැඩ කරන්නටත් බොහොම හොඳට ඉගෙන ගත්තා. මේ කගෙන්ද ඒවා ඉගෙන ගත්තේ? දැන් ඒවා උගන්නපු ගුරුවරයා මෙහෙ තියා වෙන කොහෙවත් නැතුව ඇති. ආ දැන් ඒවෙන් වැඩක් නැහැ. හිටියත් ඉතින් ගැඩවිල් පණුවෙක් වගේ ඇතිලු. ඔබ කියන්නේ අර ලාමෙල්ලි ලන්දාරියා දැන් ජීවතුන් අතරේ නැහැ. හිටියත් දැන් පිට කොන්ද නැති. හිට ගන්න ඇවිදින්න බැරිව බිම දිගේ නලියෙන ගැඩවිල් පණුවෙක් වගේ කියලාද <laughs> ආන්නේ මයි මට ඒ ආරංචි ආවේ ඒව දැන් අහක දාමු මාමා ඒව වැඩක් නෑ දැන් තියෙන්නේ මගේ දූ ගෙදර එක්ක ගිහින් ඒ නාමෙලා කරපු වැඩ රාජකාරි සේරමයි කන්තෝරු කාමරේ පිරීලා තියෙන රාජකාරි ලියුමුයි වාත්තේකං කරුවන්ගේ ලිය කියවිලි තව හාපෝ තව තව මහ ගොඩාක් වැඩ ගොඩ ගැහිලා තියෙනවා. ඔව්. ඒ හින්දා වෙදමාමා බිසෝට කරපු පොරතිකාර වලට ඔය ගිය වියහෙදන් සේරම මට කියන්ට මං ඒවා අදම ගෙවනවා. මම මේ මේ ගෙනාව කාසි ටිකක් ගෙනාව මොනව මොනව ඔව් මට මට සල්ලි දෙන්නද ඔය ලොකු පොකට් එක එළියටද මගේ බල්ලව යන්නේ නෑ ඔය සල්ලි ඔය තඩි පොකට්ටුව ගහගන්න ඉනේම ඇයි ඇයි සල්ලි පාද නෑ නෑ මේක අහගත්තොත් හොඳයි ආරච්චි මං සල්ලි කෑදරයෙක් නෙවෙයි දාන්න මං ඉගෙනගත්තු දෙයින් සල්ලි නැති දුප්පත් මිනිසුන්ට මං කරන්නේ සේවයක්. ඒසෝව එක ගියාට මට කමක් නැහැ. ආගල එහා පැත්තේ ඉන්නවා. ගිහින් අඬ ගහගෙන යන එකයි ඇත්තේ. බිසෝගේ අම්මත් ඇති එතන. කෝ කෝ කොයි කාමරේද ඉන්නේ? ඈ කොයි කාමරේද? ඈ වෙද මාමා කෝ කෝ ලොකෝ ලොකෝ ලොකෝ මම මොනවද මේ කරන්ට යන්නේ නෑ නෑ නෑ නෑ නෑ ඔහොම ඉන්නවා ඔහොම ඉන්නවා මම බිසෝට අඬ ගහනකල් කවුද ඔය දොර ළඟ ඉන්නේ ලොකෝ නේද ඔව් ඔව් ඇයි ඇයි මේ හදිසිය ආවේ රාජකාරි වැඩයි වත්තේ අවුලයි කම්කරු පටලැවිල්ලයි තෝරා බේරා ගත්තද? එහෙම කරගත්තනම් මං එනවද බිසෝව? මොනවා? බිසෝව එක්කයන්ටද මේ තකානියක් ආවේ? බිසෝට තාම සනීප නෑ ගෙදර යන්න. සනීප නැත්තම් වෙදමා මගේ නේස් වැඩේ කරන්නේ කොහොමද ඈ? කවුද කිව්වේ නේස් වැඩේ කරනවා කියලා? කීවේ මොදි අංශේ. හා පෝ මං හිතුවා කඩාගෙන බිඳගෙන මෙහාට පාත්ුන්නේ මේ ඇයි කියලා. මං ආවේ මගේ වැඩ රාජකාරි සේරම දැන් අවුල් වෙච්ච නූල් පන්දුවක් වගේ. තොංගලක් අගක් මුලක් නැති ජංජහලයක් වෙලා. ඇයි අර සිරිමල්ට කියලා බැරි වුණාද ඒ අවුල් බේරගන්න? සිරිමල් දැන් කොළඹ ලොකු බිස්නස් ව්‍යාපාරිකයෙක්. කෝටිපතියෙක්ලු. ඇයි අර මේ මේ තව කවුද නෑයෙක්ගේ පුතෙක් ඉන්නවා කිව්වා නේද? ඔය වැඩවල පරපෙරටම ඉගෙන ගත්තු කෙනෙක්. ඒ අර ඉහළ ගම ඉලන්දාරියා මිනිහා ලියාපු දේවල් කිසි කමකට නැහැ. පංගුවකේ ලියාපු දේවල් ඒ ඉලන්දාරියටම කියන්න බෑ. ඒ හාදා ලියලාරිය එක ඉංග්‍රීසි ලියුමක යටින් රතු තීන්තෙන් මේ මේ වගන්තිය ලියලා ආපහු එවලා තිබ්බා. මේ කෝ කෝ බිසෝ කෝ බිසෝ ඒ වගන්තියේ තේරුම මොකද්ද කියලා අහගන්න බිසෝගෙන්. අහගන්න. ඒ වගන්තිය මොකද්ද කියනවා කොහෙට බැරි නම් මංවත් තෝරලා දෙන්න. හොලන් ලොකු උඹලා දන්නේ නෑ ඉංග්‍රීසි. බිසෝට මෙහාට එන්න කියනවා ගෙහුම්. ඔය කරදාසික ඇලේ ලියාගෙන ඉන්නේ වගන්තියද? ඈ? කෝ බලන්ට ඔක? කෝ කෝ බලන්න. මේ මේ අත ගහන්න එපා අත ගහන්න එපා. ඕන් එහෙනම් තෝරනවා බලන්න. ආ ඔන්න තෝරනවා බලන්න. reply immediately you idiot. ආ reply. ඔය තියෙන්නේ. ආ. රීපද පරාලද වගේ ඇකිල්ලනවා නේද? කවුරු හරි ලියුමක් අතේවද? බෝලන් ලොකෝ මමම ලී වෙලෙන් දෙක්ද රීප පරාල ඉල්ලන්ට. ඈ එක්කෝ ඔය ලියුම ලී මඩුවකට අරපු එකක්. අපේ ලියුම් කාර්යය වැරදිලා අපට දීලා යන්න ඇති. ඕනෝක ආක දානවකෝ. ඔන්න ඔන්න හැඳිමිටේ දිග නුවණක්කාරී. <laughs> බෝලන් ලොකු මේ අපි අරපු ලියුමේම පහලින් රතු තීන්තෙන් ලියලා ආපහු එවන්නේ. අපි ලොකු වැරද්දක් කෙරුවා කියන එකටයි. මේකට අපි වහාම උත්තර බැන්දි නැත්තම් වැරදි. කෝ කෝ බිසෝට මෙහාට කතා කරන්න. මේ බිසෝ බොහොම ලොකු හිතමාරුවෙන් ඉන්නේ. තේරුණාද? ඒ කියන්නේ නාමෙලා කපෝති වෙච්ච එකේ කනගාටුවටද? කටකඩිච්ච නහුරු වචන කියන්න එපා දන්නවද? දැන් තේරෙනවා නේද ළමයා කරලා දීපු වැඩ කන්දරාව තීරම ඇන හිටලා ඒ පුරපාඩුවට කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව ඈ නෝමල් රටක් වටිනා ඉලන්දාරියේ නේද මං අහන්නේ. දූට වඩා අම්මටයි නාමෙලා මැරිච්ච එක ගැන සෝකි. ඔච්චරත් හිත අමාරු නම් පන්සලට තුන් මාසේ දානයක් දීලා හිත හැල්ලු කරගන්න එකනේ කාර්යය. ගිය එකා ගියා. එච්චරයි. ඔය තී කට කැඩිච්ච වචනේම කියන කැත. කොච්චර අසීකීතද ඔහොම කියන්ට? නෑ. මට හැවුන්නේ කොයික හරි විසෝ එකතු කරගෙනම මිසක් මං යන්නේ නෑ. හ්ම්? මගේ දූ මගේ ගෙදරට එක්ක යන්න අවසර ඕන නෑ. අනික් කාරණාව ඔය අසනීප සේරම ගහලා යයි අර දිගා මඩුල්ලේ ඉලන්දාරියා එක කතා බහ කෙරුවම හ්ම් හ්ම් හ්ම් ඉක්මන් කරනවා ලොකු ඉක්මන් කරනවා මං එදත් කිව්වා බිසෝ ඒ කාරණේට කැමති නෑ කියලා අකමැති වෙන්න නොයෙකුත් කාරණාවල් ඇති දිගා මඩුල්ලේ ඉලන්දාරියා හොඳ වැදගත් පෝසත් මනමාලී අර මැරිච්ච දුම්බරයා වගේ නෙවේ. ඔය ඔය ආයෙත් මෙරිච්ච කතාවම කියන්නේ පිස්සුද මන් දන්නේ. මං ඒ මිනිහා මැරුණට තන්තෝෂ වෙනවා නෙවෙයි. නමුත් මං තන්තෝෂ වෙන්නේ අපිවත් මුලා කරගෙන විසෝව කාන්දමට ඇදගත්තු ඉදිකටුවක් වගේ වශී කරගෙන ඉඳලා මිනිහා ගියා. ඒ ගියේ එක විසෝගේ වාසනා මහිමයක් ලොකු. මේ නාමෙල් අපිව මුලා කෙරුවේ නෑ කවදාවත්. නාමෙල් බිසෝව වශී කරගත්තේත් නෑ. හේලන්දාරියා නොහිටින්ට බිසෝ ඉගෙන ගන්නට බැරි මොට්ටියක් වෙන්න තිබ්බා. ඒ විතරද? නාමෙලාට වඩා ඉහළට ඉගෙනගත්තු මනමාලියෙක් දිගාමඩුල්ලේ සුන්දරසේන SSC JSC ද කියන මහා ලොකු විභාගේ පාස් කරලලු. ඔව්. නාමෙල් ඔය ලොකු විභාග පාස් කරලායි මුවන්පැලැස්සේ ඉස්කෝලේ උගන්වන්නට ආවේ. හැබැයි මෝ හිට ඔය ආරච්චිල পদවි දීපු මිනිස්සුයෝගේ ඔළුවේ මොලේ තිබුණද කියලා අතගාලා බැලුවේ නැද්ද? අතගාලා බලන්නේ ඇයි පනාව ගහලා තේජවන්ත විදියට පෙනිච්ච මුලාදෑනියාගේ හිසට? සලු අතගාලා බලන්ට කිව්වේ අංගයට උඩට එනවද කියලා දැනගන්ටයි. මේ මේ කහන්ට ගෙදර එක්කෙනා විසෝ බොම වැහැරිලා හිත වේදනාවෙන් ඉන්න හන්දා දැන් මේ ගෙදර එක්ක යන්න හොඳ නෑ. තේරුණාද? මං අහන්නේ මොකද්ද ඔය හිත වේදනාව කියලයි. නාඹර වයස් කාලෙදී කොල්ලන්ගේ කෙල්ලන්ගේ හිතවල ඇතිවෙන ආලවන්තකම් කොච්චර බලපානවද කියන්ට දන්නවද? ඈ? මොන කෑල් මල් ආලවන්තකමක්වත් මට ඒ කාලේ දැනුණද? නෑ. මව්පියෝ කැමති වුණා, කේන්දර ගැලපුණා. ලොකු කුඹුරු තියනවා කියලා මගුල් කපුවා පෙන්නපු මාලිගාවේ වෙලදකපු මගේ අප්පච්චි හිල්ලුවා. ආ ඒ මිසක්කා මට දැනෙච්ච ආලවන්ත කමක් නෑ. කොහෙද ඉතින් දන්නවෑ ආලේ කියන්නේ මොකද්ද කියලා? <laughs> ඈ මට ඇහුනේ මට දෑවැද්දට කුඹුරක් දුන්නා කීවා වගේ. මං අහන්නේ ඇයි බිසෝ අර කාරණාවට අදිමදි කරන්නේ කියලයි. පිළවහක් කරගන්න මනමාලයයි මනමාලී දෙන්නගේ ඉතල. ආදරයක්, ඇල්මක්, ප්‍රේමයක් නැත්තම් ඒ විවාහ සාර්ථක වෙන්නේ නැහැලු. වාසනාවන්ත වෙන්නේ නැහැලු. ඔව්. කොයි මගුල් කපුවද ඒ බණපදේ ලොකුට කීවේ? ඈ? ඒ පෙරේමයයි වාසනාවයි සේරම තියෙන්නේ සල්ලි ගේ දොර ඉඩකඩම් වතු පිටි හරකබාන කියන වස්තු උඩයි ලොකෝ. ඔය කිසිම දෙයක් නැති جوړු කිරි පැණි වාගේ එකතු වෙලා වාසනාවන්ත ජීවිත ගත කරනවා. ඔය කියාපු වස්තු සේරෝම තියෙද්දි පංගුවක් හැමදාම ඌල්ලනවා. හිතට සතුටක් සහනයක් නැතුව. ඇයි? ඈ? මං අහන්නේ ඇයි ඒ? මේක අහනවා මේක අහනවා ලොකෝ මං ආවේ අර එවලා තියෙන ලියුම් කන්දරාවට උත්තර ලියන්න බිසෝවේ එක්කන් යන්න. අනික අර නාමෙලා හයි කරපු ටෙලිෆෝන් එක රෑදාවල් නෑ සීනු ගහනවා. පංගුවක් කතා කරන එවුන් හලෝ කියලා පටන් අරගෙන තොර තෝංචියක් නැතුව ඉංග්‍රීසි වචන කියනවා. මට බනිනවද මන් දන්නේ නෑ. ඒ හින්දා අපි අද බිසෝ ගෙදරේ එක්ක යමු. දූට ඕන කරන ඇඳුම් පැළඳුම් රිදී රත්තරන් ආභරණ සේරමත් මං අරන් දෙනවා කියන්ට. මං අර කඩ වීදියේ හයරින් කාර් එකේ ආවේ. දැන් මං ගෙදර ගිහින් ආපහු එනකොට ලැහැත්ති වෙලා ඉන්න. හ්ම් හ්ම් හ්ම්. ඔව් එහෙනම් මං යනවා. මං යනවා. ඈ විද මාමි. ආරච්චි මහත්තයාට කීවද? බිසෝව ගෙදර එක්ක ගියාට කමන්නේ නෑ කියලා. <clears throat> එහෙම නොකිය බෑ ලොකු. අපි මේ නාමෙල්ල ලන්දාරියා මරණය මුදා ගන්නයි බිසෝට අසනීපයක් තියෙනවා කියලා බොරුවක් කිව්වේ. බිසෝ මෙහෙ නොහිටින්ද නාමෙල් මෙලහකටත් මෑලිලා. නමුත් ලොකෝ අපිට මේ රහස හැමදාම රැක ගන්න අමාරුයි. නාමෙල්ලේ දවස්වල එක පැයෙන් දෙකෙන් කරපු වැඩ සේරම දැන් ගොඩ ගැහිලාලු. ආරච්චිලා අලි අමාරුවක වැටිලාලු ඉන්නේ. ඒ හින්දා කටවල් පරිස්සම් කරගෙන නාමෙල්ගේ රහසත් රැකගෙන විසෝට ගෙදර ගිහින් ඒ වැඩවලට උදව් කරලා ආපහු මෙහාට එන්න ඉඩ දෙන්න. ඉන්ට මම් විසෝට කියලා එනකල් මම මේ දොර ළඟ ඉඳගෙන සීය කියපු දේ සේරම අහගත්ත සීයි. ඒක නොහොබින වැඩක්. හොරෙන් කන්නේ අන එක. නමුත් මට දැන් ඒවට කන් නොදීන්න බෑ. මට සමාවෙන්න සීයි. ඒක කිසිම වැරද්දක් නෑ බිසෝ. හප්පච්චි ආපහු එනවයි කීවා. දුවේ කරගෙන යන්න. එතකොට කවුද නාමයට සාත්තු කරන්නේ? ඒක නෑ බය වෙන්න ඕනේ නෑ. හ්ම් නාමයට දැන් සානීපයි. දැන් තියෙන්නේ නිශ්චලව ඉඳගෙන. හොඳටම සනීප වෙනකල් නාමයට ඕන කරන කෑම බීම සේරම මං සුමනට කියලා හදලා එවන්නම්. වැරදිලාවත් සුමන කීවොත් නාමෙල් මෙහි ඉන්නවයි කියලා අපි රහස එළිවෙනවා විතරක් නෙවෙයි අප්පච්චි යකා නටයි. ඒක ඇත්ත ඒක ඇත්ත. ඒ නතන යකාට දොළ බිලි දෙන මුදි යකට අඩියත් එකතු වුණොත් ලොකු තොවිලයක් නටයි මුවන් පැලැස්සේ. හරි හරි. එහෙමනම් මම ඒ කෑම බීම අදාගෙන මමම ගෙනත් දෙන්නම්කෝ. මේක නන්නවක නෑ. ටිකක් වැඩිපුර ගෙනාවොත් මේ මේ තව කෙනෙකුටත් එක්ක වඩා හොඳයි. <laughs> ඒ කියන්නේ තවත් ලෙඩෙක් ඉන්නවද? ඔව් ඔව් ඔව්. හේ මං ලෙඩා මං ලෙඩා. <laughs> මම වෙහිලුවටයි කිව්වේ ලොකු. <laughs> කිසිම ප්‍රශ්නයක් නැහැ වෙද මාමා. ඒ ලෙඩු දෙන්නටම මං කෑම බීම සේරම ගේනවා. ඔව්. පරිස්සමෙන් අම්මා. අපේ ඔත්තු බලන කපටිය දැනගෙන අප්පච්චිට කියයි. කියාපු ආවි. අප්පච්චිට මම මේ කාරණාව ගැන කියන්න ගියාම වෙනත් දේවල් ගැන කියලා මට බැන්නා. ඔව්. වෙන එකක් තියා මගේ අප්පච්චි ලොකු දෑවැද්දක් දුන්නේ නෑ කියලා ආඩපාලි කියනවා. හ්ම්. මේ ලොකු කරුණා කරලා ඒ ඔය දෙන්නගේ බහිම්බස් වීමයි නෑවැදි කතායි ගැන අපිට විතරක් නෙවෙයි වෙන කාටවත්ම නොකිය ඉඳ බලන්න. හොඳේ? හ්ම්. හොඳමයි බුදුමාමේ. මට දැන් කවුද ඔය වාගේ අවවාදයක්වත් දෙන්නේ? වෙද මාමා ඇරෙන්ට. ඔව්. විසෝත දැන් තියෙන්නේ ගෙදර ගිහින් ඒ දවස්වල නාමල් කරපු ලීන මහත්තයාගේ වැඩ ටික පුල්ලුවන් තරම් හොඳින් කරලා එන්න. මොකද කියන්නේ? සීය කියන ඕනම දෙයක් මං කරන්නම්. මට බය මං ගියාම නාමල් දිවිනහ ගනී කියලායි. අපොයි දෙයනේ. ඒ කියන්නේ මං හිතුවේවත් නෑවද මාමා. නාමෙල්ට මේ ලෝකෙ දිවිඳින්න තිබ්බ දුක් වේදනා සේරමයි. දින්දා පහස සේරමයි විඳගෙනත් නොමරි ජීවත් උනේ මේ බිසෝ නිසයි කියලා මට කිව්වා. හ්ම්. ඒ අනුව ඉතින් බිසෝ අහක බැලුවොත් නම් නාමෙල් ජීවතුන් අතර ඉන්නේ කා විශ්වාසයි තමයි. මං කවදාවත් අහක බලන්නේ නෑ සීයේ. මට මොනවා වුණත් මං කවදාවත් අහක බලන්නේ නෑ. බය වෙන්න එපා දුවේ. මා දුවේ එක්කම ඉන්නවා. ඔයා බය වෙන්න එපා. ආන්න හරි ආන්න හරි. ඒ කියන්නේ මේ පාවුල් අවුල් ජාලේ निराවුල් මාවතක් දැන් පේන තෙක් මානේ වගේ නේ. මට පුළුවන් ද දවසේ ඕනම වෙලාවක ඇවිත් නාමයට සාතු කරන්න සීයේ. හ්ම් හ්ම් හ්ම්. අපච්චිට හොලින් ඉන්න බලන්න දුවේ. හේකම වෙදමාමේ නාමල් මෙහි ඉන්න වගක් පිටියක් පොතියට එහෙම දැනගන්න ඉඩ තියන්න එපා ඔව් <laughs> ඒ ගැන නම් මට පොරොන්දු වෙන්න බෑ ලොකු නාමල් මෙහෙ තියාගෙන වෙදහෙදකම් කරපු කාල සීමාවේ අර අහවලා නොයේක් විදිහේ උපක්‍රම යොදාගෙන මෙහාට ආවා ගියා. පුරස්න ඇහුවා. එබිකම් කෙරුවා. මගේ කටට වචන දිදී නොයේක් තේ කියව ගන්න මහන්සි වුණා. <laughs> හැබැයි ඉතින් ඒ හැම දෙයකින්ම මිනිහා පෙරදුනා. මිනිහා හිතන්නේ දැන් නාමෙල් මැරිලා කියලා. ඒ මිනිහා කියන දේ තමයි දුගේ අප්පච්චි ඉහලින්ම පිළිගන්නේ. නාමෙල්ගේ කැඩුණු බිඳුණු ඇටකටු දැන් සුවදායක තත්වයට ඇවිල්ලා ඉවරයි. හ්ම් ඉස්කෝලේ ලොකු මහත්තයත් ඇවිත් නාමල්ව බලලා ගියා. ආනේ කවදද කොයි වෙලාවෙද ආවේ? ඇයි මට ඒ ගැන කීවේ නැත්තේ සීයේ? ගුරුතුමා ආවේ මැදියම් රැට ආසන්නවයි බිසෝ. හ්ම්. එතකොට බිසෝ බිසෝගේ කාමරෙට වැදිලා හොඳටම නිදි. ඉතින් ඇයි සීයේ මට පහුවදාවත් ඒ ගැන කීවේ නැත්තේ? <laughs> සමහර දේවල් එලිදරව් නොකර ඉඳීම නුවණට උරුයි කියලා කියනවනේ ඈ මං ආන්නේ ප්‍රතිපත්තියට මුල් තැන දුන්නා කොච්චර ලොකු දෙයක්ද ලොකු මාත්‍ය ඇවිත් නාමෙල්ල බලාපු එක එයාවත් මට ඇයි ඒ ගැන නොකීවි මම එපා කිව්වා කිසිම කෙනෙකුට ඒ ගැන කියන්න ලොකු මහත්තයා නාමෙල් බලන්ට ආවා කියලා අර හතුරු කණ්ඩායම දැනගත්තු පෙස්සන් දාලා එතුමාගේ දුෂ්කර පළාතකට. හ්ම්. දැන් තේරුණානේ. කොච්චරනම් ලොකු සේවයක් කරන කෙනෙක්ද අපේ ලොකු මාත්‍යා. අද රංගපෑවෝ විජේරත්න වරකාගොඩ, රම්‍යා වණිකසේකර, කුලපනේ ගුණසේකර, රත්නා ලාල්නී ජයකොටි. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරි මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.